අධිපති ප්‍රත්‍යය ගැන කතා කරන්නේ අධිපති කියන මේ වචනය පිළිබඳව අප අපගේ දිනකින් කීවා. ඒ මේ අධිපති ප්‍රත්‍යය පිළිබඳව කතා කරන විට දැනගන්නට තිබෙන්නේ ඒ සාමාන්‍යයෙන් යම් ධර්මයකදී තිබෙන ඒ සත්‍ය ශක්තිය කියන ප්‍රත්‍යයයි ප්‍රත්‍යේ ශක්තියයි කියන්නේ දෙකම එක නෙවේ. ඒ ප්‍රත්‍යය කියන එක දැනගන්නට තරම් අමාරුවක් නෑ. ධර්ම වශයෙන් ඒවා උදුරා දක්වනවා. දැන් අධිපති ප්‍රත්‍යයයි කියන විට ඒ අධිපති ප්‍රත්‍යය වෙන ධර්ම මේවාය අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ මේවාය කියලා ධර්ම වශයෙන් ඒවා බෙදා දක්වනවා. එහෙත් ඒ අධිපති ශක්තිය කියන එකයි තේරුම් ගන්නට උත්සාහ කළ යුතු පිළිමය. අධිපති ප්‍රත්‍යය ගන්නේ අධිපති ශක්තිය ඇති ධර්ම. දැන් ඒ අධිපති ප්‍රත්‍යය ලැබෙන්නේ චිත්ත চৈতසික රූප කියන මේ ධර්ම වල. දැන් ඒ අධිපති ප්‍රත්‍යය වෙන අධිපති ප්‍රත්‍යය කියා දැක්කේ ඒ සත්‍යයට ඇතුළත් කොට තිබෙන සත්‍ය ධර්ම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍ය කියන එක. අනේක සහජාතාදි ප්‍රතිප්‍රත්‍ය ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍ය කියන්නේ ආරම්මණයන්ගේ වශයෙන් ඒ අධිපති භාවයෙන් උපකාරක ධර්ම. සහජාතාදි ප්‍රතිප්‍රත්‍ය කියන්නේ සහජාත භාවයෙන් අධිපතිත්වයෙන් උපකාරක ධර්ම. එනිම කොටස් දෙකක් දෙක ආරම්භනාධිපති සහජාතාධිපති. දැන් ආරම්භන කියන එක ඒ හැම ආරම්භණයකම නැහැ මේ අධිපති ශක්තිය. නැත්නම් හැම ආරම්භනක්ම ආරම්භනාධිපති වන්නේ නැහැ. මේ ආරම්භනාදී පතිවල අරමුණ වල සාමාන්‍යයෙන් අරමුණ වල ධර්ම වල තිබෙන වෙනස කුමක්ද කියලා තේරුම් ගන්න ඕනේ. දැන් අපට නිදර්ශනයකින් ඒ ගැන කලකනවා නම් දැන් අපේ පාරේ යනවා. අපිට දක්නට ලැබෙන බොහෝ දේ තිබෙනවා. පාරේ වැටී තිබෙන ඔය පන පරඳල් පොළොව ආදී මූලික දේවල් නමුත් ඒවා දුතු මතින් අපට ඒවා අපේ සිතට ඒ තරම් එන ඒවා නෙවෙයි. දැන් අපි ගෙදර ගියාම නැවත නැවතත් අපට මේ කාර්යයේ වැටී තිබුණ කුණුගොඩු කරදැස් ඒවා පිළිබඳව සිහිවන්නේ නැහැ. ඒවා පිළිබඳව සිහිවන්නේ නැtei කියන්නේ ඒවා ඒ නැහැ. නැවත නැවත අප ලවා නැත්නම් අපට නැවත නැවත සිත් ඉපදවීමේ ශක්තිය නැවත නැවත ඒවා සිහි කරවීමේ ශක්තිය නැවත නැවත ඒවා අරමුණු කොට සිත් උපදවන ශක්තිය ඒ ධර්ම වල නැහැ. ඒවා ඒ නිසා දුතු හැටියෙම වාගේ අමත ගමී යනවා. ඒවා පිළිබඳව නැවත නැවත සිතන්නට කාරණයක් වන්නේ නැහැ. මේ මොනවේ අප යන විට අපට දක්නට ලැබුණා. ඊට වටිනා දෙයක් මණිකක් වගේ දෙයක් දක්නට ලැබුණොත් ඒකේ අර විදිහටම අමතක වෙන දෙයක් නෙවෙයි. නැවත නැවත ඒ අප ලබා සිහි කරවන්න හේතු වන අරමුණක් වෙයි. එතකොට මේ කන පරදල් ආදීෙහි නැවත නැවත ඒවා පිළිබඳව සිතවන ශක්තියක් නැති අතර අර වටනා මැනිකක ඒබඳු ශක්තියක් තිබෙනවා. අන්න ඒබඳු ශක්තියකටයි මේ ආරම්මනාදී පටි කියන මේ ශක්තියවන්තයි කියන්නේ. දැන් එහෙම ආරම්මනාදී පටි වෙන අරමුණු කොටසක් තිබෙනවා. සිත්වලක් තිබෙනවා. චෛතසිකවලක් තිබෙනවා. රූපවලක් චිත්ත චෛතසික රූප වගේම නිබ්බාන කියන මේ ධර්මවල ඒ ආරම්භනාදී ප්‍රතිශක්තිය තිබෙනවා. දැන් සිත් කියන විතරයි හැම සිත්වලම නැවත නැවත තමන්ට ඒවා ගරුතට අරමුණු කරනවන සිත් උපදින්නේ නැහැ. දැන් ඒ ආරම්භනාදී ප්‍රති ප්‍රත්‍ය දක්වන්නේ ගරු කළ යුතු අරමුණු කියලා. ඒ ගරු කළ යුතු අරමුණු වන්නේ නැවත නැවත ඒවා උසස් කොට යහපත් කොට හොඳයි කියලා තමන්ට නැවත නැවත සිත් උපදවන ඒ ඒ ධර්මයන්හි තිබෙන ආරම්භන ශක්තිය. ධාතු විදර්ශනයේ ගන්නවා නම් සිත් වලින් ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිත අපට යම් අවස්ථාවකදී යම් කිසි ලෝභනීය අරමුණක් දෙන පහළ වුණොත් ඒ ලෝභමීය අරමුණගෙන පහළ වූ ලෝභ මූල සිත නැවත නැවත අපට තවත් සිත් ඉපදවීමට කාරණයක් වෙනවා ඒ ලෝභ මූල සිතම ඒ ඇති වූ අවස්ථාව පිළිබඳව කලකන විට ඒ ලෝභ මූල සිත පිළිබඳ වූ තවත් සිත් ඒ කියන්නේ ඒවයේ අරමුණු කොට ඒ උසස් කොට කලකිනේ හොඳයි කියලා දැන් එහෙම අවස්ථාවක් තිබෙනවනේ සමහර විට කෙනෙකු තුළ ඇතිවන ඒ ලෝභය ගැන නැවත සිතනකොට තමන්ට ස්පාසුවක් නැති තරමට ඒ සිත් උපදවන ශක්තියක් තියෙනවා. ඒ ඒ ලෝභ මුල සිතෙහි තිබුණු ආරම්භනාදී ප්‍රතිශක්තිය. ඒන් අදහස් කරන්නේ නැහැ හැම ලෝභ මුල සිතක්ම ඒ ආරම්මනාදී අපි ශක්තියෙන් යුතුව ඇති වෙනා එක. සමහර විටක අපට යම් කිසි දෙයක් පිළිබඳව ලෝභය උපදිනවා. නමුත් ඒ ලෝභය නැවත නැවත අපට මතක් කරවන ලෝභයක් වන්නේ නැහැ. ඒක ඒ නිමානක කරනවා. එහෙම නෙවෙයි සමහරක් වෙනවා නැවත නැවත අපට සිහි කරවන බව. අනේ ඒකයි මේ ආරම්මනා දිප්පති කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. එබැවින් දැන් ආරම්මන ප්‍රත්‍යය කියන එක අප ගන්නවත් ආරම්මන ප්‍රත්‍යය කියන විට ඒ ආරම්මන ප්‍රත්‍යයට ඇතුළත් නොවන කිසිදු දෙයක් නැහැ. හැම එකක්ම හැම එකක්ම කියන්නේ චිත්ත, চৈতසික, රූප, නිබ්බාන, පඤ්ඤාප්ති. කියන මේ සියල්ලම ආරම්භන ප්‍රත්‍යයෙන් ධර්ම. අනේ ඒවා අරමුණු කොට සිත් උපදිනවා. සිත් උපදින්නට සිත එල්බෙන දෙයක් තිබෙන්නට ඕනේ. සිත එල්බෙන්නේ යමකද ඒකටයි කියන්නේ ආරම්භණය. ඒ එනිසායි ඒ ආරම්භන ආලම්බන කියලා වචන දෙකක් මේ එකම කාරණයට දැක් වෙනවා. ආලම්බන කියන වචනේ දක්වන්නේ එල්බෙන මේක පැමිණ චිත්තචෛතසික ධර්මයෝ මෙහි එයිදෙත් නොයි ආලම්බන නම්. ඒ වගේම ආරම්මන කියන වචනයක් තිබෙනවා. චිත්තචෛතසිකයෝ මෙහි රමණය කෙරෙවි නැත්නම් මෙහි ඇලෙවි. එතන ඇලෙවි කියන එකෙන් ලෝභය දෙවි ගන්නෙ. මෙය හරියට ඇලෙන බවක් නැත්නම් මෙහි රමණය වෙන බවක් තිබෙනවා. ඒ ආරම්මන මේ වචන දෙකක් තිබෙනවා. අරමුණු පිළිබඳව තේරුම් කරගන්න. චිත්තචෛතසිකයන් එල්දෙන කියන අර්ථයෙන් ආලම්බන කියන චිත්තචෛතසිකයන් ඇවි ඇලෙන අර්ථයෙන් ආරම්භන කියන. එහෙම වචන දෙකක් පාවිච්චි කරනවා. ඒ අදහස් කරන්නේ එකක්මයි. ඒ චිත්තචෛතසික කියන මේ නාම ධර්ම උපදින්නට නම් අන් කොයිතරම් හේතු ඒ සඳහා තිබුණා අරමුණක් කියන එකකුත් පිළෙන්නට ඕන. අරමුණක් නැති. ඒක එක වචනයකින් කියනවා නම් निराලම්බනික. निराලම්බනික සිත් කියලා කොටසක් නැහැ. චිත්ත චෛතසිකයෝ කියන ඒවා අරමුණක් නැතිව ඇතිවන දේ නෙවෙයි. අරමුණක් ගෙනමයි පහළවන්නේ. එනිසා අරමුණු කියන ඒවා අප්‍රමාණයි කියන්නට ඕනේ. අප්‍රමාණ. ඒ අප්‍රමාණ වූ අරමුණු තමයි කොටස් 6කට බෙදන්නේ. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. මේ හයෙන් පිටත්තර අරමුණු කියලා කොටසක් නැහැ. දැන් සිතේ යම් විචක යමක එල්බී හට ගැනීමද ඒ හට ගැනීම සඳහා එල්දෙන සිත එල්දෙන නැත්නම් සිත ගන්න ආරම්භන කියන ධර්ම වලට මේ හය තමයි ඇතුළත් වෙන්නේ එක්ක ඒක රූපාරම්මණයක් එහෙම නැත්නම් ශබ්දාරම්මණයක් එහෙම නැත්නම් ගන්ධාරම්මණයක් රසාරම්මණයක් පුත්තබ්බාරම්මණයක් නැතහොත් ධම්මාරම්මණය එයින් පිටත්තර කිසිවක් නැහැ ඒ දෙන්නේ ඒ නිසා සියල්ලම ඇතුළත් කරගන්න දැන් ඒ සියල්ලම ආරම්මන කියන පදයට ඒ වගේම ආරම්මන ප්‍රත්‍යයට ඇතුළත් නොතුදු ආරම්මනාධිපති ප්‍රත්‍යය කියන එකට ඒ සියල්ලම ඇතුළත් වන්නේ නැහැ. අනේ ඒකයි ඒකේ වෙනසක් තියෙනවා කියලා තේරුම් ගන්න පිළිගන්න. අධිපති. ඒකට අධිපති වන්නේ ඒ අරමුණු අතරින් ගරු කටයුතු ආරම්භ. අරමුණටයි අධිපති ආරමණාදී ප්‍රතිපත්තිය. අන්න එහෙම ධර්ම කටයුතු නැවත නැවත නැවත නැවත තමන්ට සිත් උපදවාලීමේ ශක්තිය ඇති. යම් අරමුණකට ඒ වාතයි ආරමණාදී ප්‍රතිපත්තිය ගන්න. සිත්වලින් ආරමණාදී ප්‍රතිප්‍රත්‍යයට ඇතුළත් නොවන සිත් කොටසක් තිබෙනවා. ඒ තමයි දෝමනස්ස සහගත සිත. ඒ දෝමනස්ස සහගත සිතේ කියන එක කෙනෙකු ගරු කොට අරමුණු කරන්නක් නෙවෙයි. දෝමනස්ස සහගත පටිඝ සම්පවිත අසංඛාරික සිත, සංඛාරික සිත කියන මේවා. කෙනෙකුට ගරු කොට අරමුණු වන සිත් දෙකක් නෙවෙයි. කෙනෙක් උසස් කොට ගරු කොට සලකනු ලබන සිත් දෙකක් වන්නේ නැහැ දෝමනස්ස සහගත සිත් දෙක. ඒ වගේම දුක්ඛ සහගත කාය විඥානය. දුක්ඛ සහගත කාය විඥානය කියන එක කායික දුකනේ. ඒ කායික දුක කවුරුන් ගරු කොට උසස් කොට සලකනු ලබන්න නෙවෙයි. ඒ වගේමයි මෝහ මූල දෙසිත විචිකිච්ඡා සංපයුක්ත සිතත් උද්ධත්ත සංපයුක්ත සිතත් ඒක මෙලට සිත් එතන තිබෙනවා පහ පහ තිබෙනවා අන්න ඒ සිත් පහ ධර්මතක අරමුණු කරන ධර්මවලට ඇතුළත් වන්නේ නැහැ ඒ අධිපති ප්‍රත්‍යය පිළිබඳව මේ කප්පාන ප්‍රකරණෙහි සඳහන් වන කාරණේ තමයි ඒ අධිපති පච්චයෝ නම් වූ ප්‍රත්‍ය ප්‍රත්‍යෝදේශෙහි අධිපති ප්‍රත්‍යය ආරම්භනාදි ප්‍රතිප්‍රත්‍යය සහජාතාදි ප්‍රතිප්‍රත්‍යයයි දෙරදෑන් ආරම්භනාදි ප්‍රතිප්‍රත්‍යය සහජාතාධිපත නායක කීවා. එයින් ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යයේ ස්වરૂපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීත වශයෙන් නිරදායන් වේ. ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම ඒ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන මේවාට ඇතුළත් නොවන නැත්නම් ප්‍රත්‍යෝත්පන්න නොවන ප්‍රත්‍ය නීත ධර්ම. ප්‍රත්‍ය නීතේ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න නොවන ධර්ම. ප්‍රත්‍යනීක වශයෙන් පෙරදෑරුම් වෙති. එයින් ධර්මකටයුතු වූ ධර්මකටයුතු අරමුණු වලට අරමුණු වශයෙන් ගනු ලබන ආරම්භන ඒවා අතීත වර්තමාන අනාගත කියන ඒ කාලත්‍රයටම ඇතුළත් වෙනවා. අතීත වර්තමාන වූද අතීත වූද අනාගත වූද ඉෂ්ඨ නිෂ්පන්න රූප 11ය. අන්න ඉෂ්ඨ නිෂ්පන්න රූප 11. ඉෂ්ඨ නිෂ්පන්න නිෂ්පන්න රූපේ කියන්නේ මේ කර්ණාදී සත්‍යයන් නිසා හටගන්නා අර මුලින්ම කියගෙන රූප ධාත භූත පස්සාද විෂය භාවෝ හදේ විච්ඡති ජීවිතාහාර රූපේන කියලා එහෙම රූපේදී කියලා එකක් පාවිච්චි කරනවා. ඒ <clears throat> මහා භූත ඉෂ්ඨ මහා භූත හතර ප්‍රසාද රූප පහ විෂය රූප හතර ඒ විෂය රූප හතේ කියේ රූපාරම්මන ශබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන භාව රූප දෙකයි ඉති භාව කුම් භාව කියන භාව රූප දෙක. හදේ රූපය ජීවිත රූපය ආහාර රූපය කියන 18 හරිද ඈ ඈ ගහගෙන ඒ 18 තමයි නිෂ්පන්න රූපේ කියන්නේ. අනිත් ඒවාට කියන්නේ අනිෂ්පන්න රූප. ඒවා තමයි ආකාශ ධාතු. ආදි වශයෙන් එන අර ලහිතා මුදිතා කර්මන්දිතා උපචේ සම්පති ජරතා අනිච්චතා එහෙම එන රූප 10ක් තිබෙනවා ඒවාට කියනවා අනිෂ්පන්න රූප අනිෂ්පන්නා දසචේති කියලා කියනවා ඒ මේ ඉෂ්ඨ නිෂ්පන්න රූප 18. එතකොට මේ රූප අතරන් නිෂ්පන්න රූප වලක් තිබෙනවා ඉෂ්ඨ අනිෂ්ඨ කියලා දෙකක්. ඉෂ්ඨ රූප අනිෂ්ඨ රූප. ඒ ඉෂ්ඨ රූපේ කියන්නේ හොඳයි නරකයි කියලා ගනු ලබන රූපවල. ඒවා අනිෂ්ඨ කියන්නේ එහෙම ඉෂ්ඨ වශයෙන් නොදන්නා රූප. එතකොට ඉෂ්ඨ නිෂ්පන්න රූපේ කියන මේ 17 දැන් අර අප කිව්වේ ඒ 17 අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට වැටෙනවා අපි දන්නවානේ රූපේ කියන ඒවා සිත්යේ චෛතසිකයේ කියන ඒවා අතීත වර්තමාන අනාගත කියන ඒ කාල භේදයට ඇතුළත් මොකද අට ගන්නා ධර්ම අට ගන්නා ධර්ම සියල්ලටම කියනවා මේ කාලත්‍රය. ඒවා ඇතිවන්නට කලින් ඒවා පිළිබඳව අප කියන්නේ අනාගතය කියලා. ඇතිවීම ඇතිවී පවතින කාලය තුළදී ඒවාට වර්තමානයේ කියනවා. එහෙම පැවත නැති වුණාම ඒවාට අතීතය කියනවා. ඒ රූපවලටත් එහෙම අතීත අනාගත වර්තමාන කියන එක ආ නාම ධර්ම වලට නාම ධර්ම කියන්නේ චිත්තචෛතසික ධර්මවලට ඒ වර්තමාන අතීත අනාගත කියන මේ කාල භේදේ තිබෙනවා. දැන් ඉෂ්ඨ නිෂ්පන්න රූප ධාතම් ඒ රූපවල ඊළඟට ද්වේෂ මූල මෝහ මූල දුක්ඛ සහගත කාය විඥාන මම කියන්නේ පහ ද්වේෂ මූල මෝහ මූල ඒක මෝහ මූල සිත් දෙකක් තිබෙනවා, ද්වේෂ මූල සිත් දෙකක් තිබෙනවා. දුක් සහගත කාය විඥාන සිත් එකක් තිබෙනවා. ඒකට මේ සිත් පහ ඒ සිත් පහ හැර සිත් 80 සිත් 84 සියලුම සිත් කියන්නේ 89 නේ. ඒ 89 න් මේ පහ අත්හරිනවා. ඒ පහ අත්හරින්නේ ඇයි? ඒවා කවර අවස්ථාවකදීවත් කාහටවත් ගරු කළ යුතු අරමුණක් හැටියට ලැබෙන්නේ නැහැ. සැලකෙන්නේ නැහැ. ඒ නිසා ඒ ද්වේෂ මූල, මෝහ මූල, දුක්ඛ සහගත කාය විඥාන කියන ඒ සිත් පහ අතර ඉතිරි සිත් 84 ගරුකටයුතු අරමුණු කියන මේ දෙකට ඇතුළත් වන බැවින් ඒ වාද ඒ ඒ අවස්ථාවලදී ආරම්භනාදී පතිත්ව. දැන් මෙහිදී කලකන්නට ඕන කරුණක් තමයි මම ඒ කරුණ කියන්නේ මේ පින්නතුන්ට ඒ පිළිබඳ නියම දැනුම ඇති කර ගැනීම සඳහා දැන් කෙනෙකු සිතතෝ මේ සිත 85 යම් කිසි සිතක් කාමතහරින් අරමුණු වන විට ඒ අරමුණ ආරම්මනාදී පටි ප්‍රත්‍ය වෙනවායි කියලා එහෙම ගත්තොත් ඒක හරි නෑ. ඒ මොකද මේ 84 84 නේ මේ සිත් 84 ඇතන් විටක අරමුණු වන්නට පුළුවන් ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යේ නොවි ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යේ සත්‍යයේ කියන මේ සත්‍යයට නිවැරදිව ආරම්භ වන්නට පුළුවන්. මම නිදර්ශනයක් හැටියට කියවනේ. අර ලෝභ මූල සිත දැයි 84ට ඇතුළත් වන සිත් වලින් ලෝභ මූල සිතටත් එක කොටසක්. එක කොටසක්. ඒ ලෝභ මූල සිතට අපි යම් කිසි සිතක් තමන්ට තමාට ඇති වූ ලෝභ මූල සිත ඒකට Tamante ඇති වූ ලෝභ මූල සිටේ කියන විදිහ ඒක ඇති වෙලා නැති වෙන එකක්. ඒක අතීත එකක්. ඒ අතීත ලෝභ මූල සිට පසු අවස්ථාවකදී Tamange වර්තමාන සිටට අරමුණු විය හැකියි. අරමුණු විය හැකියි. එහෙම අරමුණු වන්නට පුළුවන්. නමුත් ඒ අරමුණු වන හැම අවස්ථාවකදීම ඒ අරමුණු යන්නා වූ ලෝභ මූල සිතේ අතීත ලෝභ මූල සිත හැම විටම ආරමණාදි ප්‍රතිප්‍රත්‍යේ වෙන්නේ නැහැ. ආරමණාදි ප්‍රතිප්‍රත්‍යේ වන අවස්ථාවලදී පමණයි ඒකට ආරමණාදි ප්‍රති නැත්නම් ගරුකටයුතු ආරමණ වශයෙන් ආරමණාදි ප්‍රතිප්‍රත්‍යේ කියලා කියන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක හැම තිස්සෙම ආරමණාදි ප්‍රතිප්‍රත්‍යේ වෙන්නේ නැහැ. ආරමණාධිපති ප්‍රත්‍යයට ඇතුළත් වෙන සිත් වශයෙන් නම් පිළිගන්නේ 84යි. ඒ 84න් ওই ලෞකික සිත් හැම එකක්ම හැම විටම ආරමණාධිපති ප්‍රත්‍යය වෙන්නේ නැහැ. ඒ ආරමුණු කොට සිත් නම් උපදිනවා. ඒ සිත් උපදින අනාවස්ථාවේදී මේ ආරමණාධිපති ප්‍රත්‍යය නෙවෙයි කියන එකයි තේරුම් ගන්නට තිබෙන්නේ. ඒ ඒවා ආරමණාධිපති ප්‍රත්‍යය වෙන ධර්ම. එතකොට සිත් වශයෙන් තිබෙන්නේ 84ක්. හතරෙන් සහ තේරුම් ගන්නට ඕන. මතක තියාගන්න ඕන ද්වේෂ මූල සිත් දෙකක්, මෝහ මූල සිත් දෙකක්, දුක්ඛ සාගත කාය විඥානයක්. ඊළඟට සයිකික වලින් දැන් ද්වේෂ මූල සිත් වල මෝහ මූල සිත් වල ඒකාන්තයෙන් යෙදෙනවා. චෛතසික තිබෙනවානේ. දැන් ලෝභ මූල සිත්වල යෙදෙන, ද්වේෂ මූල සිත්වල යෙදෙන, මෝහ මූල සිත්වල යෙදෙන, පොදුවේ යෙදෙන චෛතසිකක් තිබෙනවා. ඒවා එකක්වත් අත්මහැර ඒ හැම එකකම යෙදෙන සිත්වල චෛතසික තිබෙනවානේ. නමුත් ද්වේෂ මූල සිත්වල හා මෝහ මූල සිත්වල කියන මේවායේ පමණක් යෙදෙන චෛතසික තිබෙනවානේ. ද්වේෂ මූල සිත්වලයේදම চৈতසික තබා දෝෂ, ඉත්තා, මච්චරිය, කුක්කුච්ච. ගමන් දෝෂ, ඉත්තා, මච්චරිය, කුක්කුච්ච. ද්වේෂය කියන තරහව, ඊර්ෂ්‍යාව, මසුරුකම, මාත්කර්ය, කුක්කුච්චය කියන පෙළ අකුසාවේ හා නොකල කුසාවේ පිළිබඳ පසුතැවීම කියන මේ හතර ද්වේෂ මූල සිද්දකෙහි යෙදෙන්නේ. ඊළඟට විචිකිච්ඡා සංකලිත සිතෙහි ඒක මෝහ මූල සිතක් නේ. ඒ මෝහ මූල සිතෙහි විචිකිච්ඡාව යෙදෙන්නේ. දෙන්නේ. ඒකවල දෝෂ ඉස්සා මච්චර්ය උත්පිච්ඡ වේදිකා මච්චරිය කුක්කිච්ච විචිකිච්ඡ ඒ කියන පියද පහයි ඒ පහ කර ඉතිරි চৈতසික 47 চৈতසික සියල්ලම කීයද 52යි ඒ 52ක් වූ চৈতසිකයන්ගේ මේ දේශ ඉස්සා මච්චරිය කුක්කිච්ච විචිකිච්ඡා කියන চৈতසික පහ හැර ඉතිරි চৈতසික 47. අනෙක් එක තමයි කාල විමුක්ත නිර්වාණය. නිර්වාණය දැරව කොම කාලයකට අයත් නෙවෙයි. ඒ කියපු ධර්ම සියල්ලම එක්ක අතීතේ නැත්නම් වර්තමාන අනාගත ඒ කාලවලට ඇතුළත්. මොකද ඒවා කොහොම සංකත ධර්ම. හට ගන්නා ධර්ම හේතු ප්‍රත්‍යයන් නිසා උපදින ධර්ම. කොටින් කියනවා චිත්ත චෛතසික රූප. එයන් ඊළඟට අනිත් ධර්මය තමයි කාල විමුක්ත නිර්වාණය. කාල විමුක්ත වූ නිර්වාණය. නිර්වාණයට කාලයක් තිබෙනවද? නිවන කාල විමුක්තයි. නිවන අතීතත් නෙවෙයි, නිවන වර්තමානත් නෙවෙයි, නිවන අනාගතයි. යමකට වර්තමානයක් තිබෙනවා නම් ඒක ඊට පෙර අනාගතේ කියලා කියන්නට වෙනවා. ඒ වර්තමාන වෙන යමක් වේනම් එය ඇතිව නැති වෙන එකක් නැතිවීම නිසා ඒ අතීතයකට යනවා. නිර්වාණය බඳු ධර්මයක්. නිර්වාණය ඒ නිසායි ඒ හැමදා පවත්නා ධර්මයක් ඒ සදාකාලික සර්වකාලික කියන නමකින් හඳුන්වන්නේ නිකන්. ඒකට ඇතිවන ධර්මයක් නොවන බැරි. අන්නේ කාල විමුක්ත වූ නිර්වාණය. ඒක මොන ධර්මයක්ද? ගරුකටයුතු ආත්මය. ගරුකල යුතු අරමුණ. ඒ නිසා නිර්වාණය හැම කෙනෙකුටම අරමුණු වන්නේ නැහැ. ඒ අරමුණු කරන තැනස්සා ඒ නිවන අරමුණු කරන්නේම ගරුකටයුතු අරමුණක් වශයෙන්. සතර මාර්ග සතර ඵල කියන මේ සිත්වලට තමයි ඒකාන්ත වශයෙන් නිර්වාණය අරමුණු වන්නේ අනේකාන්ත වශයෙන් නම් තවත් 11ක් සිත් තිබෙනවා ඒවාට අරමුණු වෙනවා නේද ඒ නිවන ධර්මපතේතු ආරම්භය අන්න එහෙම ඒ ධර්ම වශයෙන් ඉදිරියන්නට තිබෙන්නේ එහෙමයි නමුත් ඒ ධර්ම වශයෙන් ඉදිරීම නිසා මේ මේ ධර්මයන් ද්‍රෂ්ටය වෙනවා නම් ඒ ත්‍ත්වය නිසා ලැබෙන ප්‍රත්‍යෝත්පන්න ධර්ම පිළිගන්න. ප්‍රත්‍යෝත්පන්න ඒවා බලන්න ඕනේ මොනවද? ප්‍රත්‍ය ධර්ම තමයි ඔය කියන්නේ. වෙන ප්‍රත්‍ය කියන්නේ යම් කිසි ධර්මයකගේ හට ගැනීමට, පැවැත්මට උපකාර වෙන ධර්ම වලටයි කියන්නේ ප්‍රත්‍ය කියලා. උපකාරක ධර්මය ප්‍රත්‍යයයි. ඒ උපකාරක ධර්මයේ උපකාරකත්වය ලැබ යම් ධර්ම කෙනෙකුන් පහළ වේ නම් ඇති වේ නම් ඒ ධර්මවලටයි කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යනිකා ප්‍රත්‍යනිකා හට ගන්නා ධර්ම. ඒ ප්‍රත්‍යනිකා දැන් මේවා අප කීවේ ආරම්මනාදී කටිප්‍රත්‍යේ වශයෙන්. නැත්නම් ආරම්මනාදී කටිප්‍රත්‍යේ වශයෙන්. එතකොට ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යයේ හැටියට යමක් දැක්ුවා නම් ඒ දැක්වූ ප්‍රත්‍යයන් කර්ම කොටගෙන ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම වියේ ඒවා අරමුණු කොට උපදනා චිත්ත චෛතසික ධර්ම මිසක අන්ත කිවක් නෙවෙයි. ඒකට ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යෙහි ප්‍රත්‍යෝත්පන්න විය යුත්තේ මොනවාද? ඒ ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යේ නැද පහළ වෙන චිත්ත චෛතසික ධර්ම. එතකොට ඊට ඇතුළත් විය යුත්තේ කොටස් දෙකයි. සිතුයි චෛතසික. සිතුයි චෛතසික. ඉතින් ඒ සිතුයි චෛතසිකයි කියන මේ දෙකට ලැබෙන්නේ මොනවද කියලා බලන්න ඊළඟට. ඒ ගරුකල යුතු ධර්මයන් ගරුකොට අරමුණු කරන්නා වූ ලෝභ මූල සිත් අතේ දැන් අපර ඉස්සෙල්ලා විදර්ශනීයට ගත්ත කාර්යයේ දී දක්නට ලැබුණු මණිකේ කියන එක පිළිබඳව නැවත නැවත නැවත නැවත තමන්ට සිත් හත ගන්නන්නේ එයි ඇති අර ලෝභීය ගවණයි ඒ නිසා උපදවනවා ඒ අරමුණු කොට ලෝභය ලෝභ මූලසිත සම්මතහගත ලෝභ මූලසිත සමහර විටක තමන්ටම නැවත නැවත හිතෙන්නට බැරි නෑ අනේ මට ඒ ගැණික තිබුණා ඈ මට ලැබුණා නම් මට ලබා ගන්න පුළුවන් කියලා ඉතින් මේ ආකාරයෙන් මේ ලෝභ මූලිතේ උපදින්නට පුළුවන් මේ ගරුකටලු අරමුණු වල එල්බගෙන හත ගන්නා ලෝභ මූල සිතට මහා කුසල් සිතට මහා කුසල් සිතක් ඒක කුසලත් උපදිනවා ඒ යම් යම් ධර්මයේ ගරුකොට අරමුණු කරමින් දැන් එනනේ දැන් අපි දන් දෙන විට අපට ඇතිවන කුසල් සිත් වෙනවානේ ඒ කුසල් සිත් අරමුණු කොට නැවත නැවතත් අපට කුසල් සිත් උපදිනවා ඒ ගරුකොට අරමුණු කරමින් Taman කළ ඒ කුසල කර්ම නැත්නම් ඒ කුසල කර්මයේ කරද්දී තමන්ගේ සිත යම් ආකාරයකට පැවතුන. ඉතින් ඒක ඒ තමන් කළ කුසලය අරමුණු කරනවා කියන්නේ තමන්ට ඒ කුසලය කරන අවස්ථාවේදී ඇති වූ සිත් අරමුණු වීම. ඒ අරමුණු කරමින් තමන්ට නැවත සිත් උපදින. නැවත සිත්. සමහර විටක ඒ සිත් වශයෙන් උපදින්නට පුළුවන් නැවත උපදනා සිත් ලෝභ මූල සිත්ම. ඒකනේ අර දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං කත්වා සං අභිනන්දති ආදි වශයෙන් ලෝභයට එයා අරමුණු වෙන හැටි දක්වන්නේ ලෝභේ නරකයි දැන් මේක ඒ විදිහේ වෙන් කරලා කියනවා නෙවෙයි මේ මෙතන කියන්නේ අර කලින් ප්‍රතිප්‍රත්‍යයට ඇතුළත් වන ධර්ම වශයෙන් දැක්මේ යමක් නම් ඒ ධර්ම අරමුණු කරමින් හට ගන්නා වූ ප්‍රත්‍යෝත්පන්න ධර්ම දැක්වීම වශයෙන් තමා මේ කියන්නේ ඒ ගරුකටයුතු ධර්මයන් අරමුණු කොට ගරුකොට අරමුණු කරන්නා වූ ලෝභ මූල සිත් අටය මහා කුසල් සිත් අටය මහා ක්‍රියා ඥාන සංපයුක්ත සිත් හතරය. මහා ක්‍රියා ඥාන සංපයුක්ත සිත් හතර. බඳුන කාඩක ලැබෙන්නේ රහතන් වහන්සේට. මහා ක්‍රියා ඥාන සංපයුක්ත සිත් හතරය. ලෝකෝත්තර සිත් හතරය. ලෝකෝත්තර සිත් හතරේ කියේ මාර්ග සිත් හතරක් ඵල සිත් හතරක්. ලෝකෝත්තර සිත් හතරේ ඒ නිර්වාණය ගරුකොට අරමුණු කරමින් උපදනා. සිත් හතරේ ද්වේෂ, ඊර්ෂ්‍යා, මාත්තරය, කුක්කුච්ච, විචිකිච්ඡා අප්‍රමාණ්‍ය වර්ධිත චෛතසික සංකාල්පය. දැන් අර කලින් ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යයට මුදන්නා ධර්ම හැටියට අයින් කළ චෛතසික කොටසක් තිබුණා නේද? අන්න ඒවා මෙතෙන්දිත් අත්හරිනවා. මෙතෙන්දිත් අත්හරිනවා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ප්‍රත්‍යෝත්පන්න වන්නේ නැති ධර්ම. ද්වේෂ, ඊර්ෂා, මාත්කර්ය, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ඒ දෝෂ, ඉස්සා, මච්චර්ය, කුක්කුච්ච, විචිකිච්ඡා ඒ පහයි තව දෙකක් අරගත්තා. මොනවද ඒ දෙක? අප්‍රමාණ්‍ය චෛතසික. මේ දින තුන් දන්නවද අප්‍රමාණ්‍ය චෛතසිකය කියන්නේ මොනවද කියලා? කරුණාවක් මුදිතාවක් කරුණා මුදිතා කියන ඒ චෛතසික දෙකට අප්පමඤ්ඤා කියන නමක් තිබෙනවා. අප්‍රමාණ වූ සත්වයන් අරමුණු කරමින් උපදනා ධර්ම දෙකක් බැරි ඒවාට අප්‍රමාණ. ඒ අප්‍රමාණ ධර්ම හතරක් තිබෙනවා. නමුත් චෛතසික වශයෙන් මෙතන ඒ දක්වන ඒවා කරුණා මුදිතා අප්‍රමාණ්‍ය චෛතසික දෙක කරුණා මුදිතා ඒ කියන්නේ කරුණාවට අරමුණු වන්නේ දුක්ඛිත සත්‍යය, මුදිතාවට අරමුණු වන්නේ සුඛිත සත්‍යය. ඒ ඒ කරුණා මුදිතා කියන මේ දෙක ඒ ඒ සත්ව ප්‍රඥප්තිය අරමුණු කරන්නේ ඒවා ගරුකොට අරමුණු කරන ධර්ම වශයෙන් නෙවෙයි. එනිසායි ඒ කරුණා මුදිතා දෙක මින් අත්හැරියි. ඒ চৈতසික කීය දෙතන හතක් තිබෙනවානේ. ඒ හත හැර ඉතිරි চৈতසික 45ක්. තමස්කේ ඉතිරි চৈতසික 45 කියන මේවා තමයි ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යෙහි ප්‍රත්‍යෝත්පන්න ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න මොනවාදේන ලෝභ මූල සිත්තත මහා කුසල් සිත්තත මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් හතර. ඒක මතක තියාගන්න. මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් හතර. මහා ක්‍රියා ඥාන විප්‍රයුක්ත සිත් හතරකුත් තිබෙනවා. ඒ හතර නෙවෙයි මෙතන ගත්තේ මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් හතර. මේ ඥාන විප්‍රයුක්ත සිත් දෙකක් කියන්නේ රහතන් වහන්සේට. ඒ ඒ ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් හතරෙන් යම් කිසි ධර්මයක් ධර්මකට ආරමුණු කරන්නේ නැහැ. ඒකයි. මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් අතර ලෝකෝත්තර සිත් අතර දැන් සෝවාන් මාර්ගයේ යම් කෙනෙකුට උපදීද යම් අවස්ථාවකදී සෝවාන් මාර්ගික උපදින්නේ එකම වරනේ. දෙවරක් උපදින සිතක් නෙවෙයි ඒක. ඒ එකවර උපදනා වූ ඒ සෝවාන් මාර්ග සිතට අරමුණු වන්නා වූ නිර්වාණය ඒ අවස්ථාවේදී අරමුණු ගන්නෙම ගරු කටයුතු අරමුණක් ලෙස. කියන්නේ ආරම්මනාදී ප්‍රතිපත්තියේ වශයෙන්යි ඒ අර අරමුණ ප්‍රත්‍යයක්. ආරම්මනාදී ප්‍රතිපත්තිය. ඒ නිසායි ඒ මාර්ග පිට හතර ගන්න. ඵල පිට හතරත් ඒ එකිනෙකනාට තමන් ඒ මාර්ගයෙන් දුක මාර්ගයෙන් අවබෝධ කළ දැනගත්ත අරමුණු කළ නිර්වාණය අරමුණු කරමින්මයි ඵලසුඛ උපදින්නේ. මේ මාර්ගයෙන් ධර්මපත අරමුණු කරන ලද්දා වූ නිර්වාණය ඵලසුඛින්ද අනතුරුව ධර්මපත අරමුණු කරනවා. ඒ නිසායි මේ මාර්ග ඵල දෙක කොටසම අරගෙන මාර්ගයේ ලෝකෝත්තර සිත් අපේ ඉති. අපේ අර චෛතසික ඒ කියන්නේ යම් කිසි ධර්මයක් වරුත් කොට අරමුණු කරමින් උපදනා වූ සිත් දෙකක් නෙවෙයි ද්වේෂ මූල සිත් දෙක. යම් ධර්මයක් වරුත් කොට අරමුණු කරමින් උපදනා සිතක් නෙවෙයි විචිකිච්ඡා සම්පයුක්ත සිත. ඒ වගේම උද්දච්ච සම්පයුක්ත සිත. එබැවින් ඒවාට අයිති ඒවාෙහි ලැබෙන චෛතසිකත් ඉවත් කරනවා. දැන් ඒ නිසායි මෙතන ගත්ත ඒකට සිත් වශයෙන් ගත්තේ මොනවද? ලෝභ මූල සිත්කට මහා කුසල් සිත්කට මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් හතර ලෝකෝත්තර සිත්කට සිත් වශයෙන් ගත්තේ ළඟට ද්වේෂයිෂ්ඨා මච්චරිය කුච්ච විචිකිච්ඡා අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික 45 පංචාංග ඒ ආරම්භනාදි ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යෝත්පන්න ඒ ප්‍රත්‍යේ නිසා හටගන්නා ධර්ම ප්‍රත්‍යෝත්පන්න දැන් මේකෙන් ඒ ආරම්භනාදි ප්‍රතිප්‍රත්‍යේ ගැන ප්‍රත්‍යෝත්පන්න ගැන දතයුතු කරුණු සම්පූර්ණ නැහැ සම්පූර්ණ නැහැ කියන්නේ සංක්ෂේපයක් මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වශයෙන් වෙන්කොට ගැනීමක් පමණයි. ඒ ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්මය ඒ ඒ ප්‍රත්‍ය ධර්මය ගරුකොට අරමුණු කරමින් ඇතිවෙන හැටි. පිළිබඳව කිව්වේ නැහැ. මොන මෙහෙම කිව්වේ නැහැ. දැන් අපි බලමු තව ටිකක්. ඊළඟට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියවනේ. දැන් ප්‍රත්‍ය නීක කියලා කොටසක්. ප්‍රත්‍ය නීකේ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න භාවයට නොවැටෙන ධර්ම. ආරම්මනාදිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න නොවන ධර්ම. ඒකයි කියනවා යම් කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන අවස්ථාවෙහිදීද යම් කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද දැන් අපි ගන්න ලෝක මූල සිත යම් ධර්මයක් ගරුකොට අරමුණු කරන අවස්ථාවකුත් තිබෙනවා ඒ වගේම මේ ලෝක මූල සිතෙහි යම් ධර්මයක් ගරුකොට අරමුණු නොකරනා වූ අවස්ථාවක් තිබෙනවා තේරුණානේ දැන් ලෝක මූල සිතේ කොයි අවස්ථාවේ කාහට උපන්නත් ඒ උපදින හැම අවස්ථාවේදීම ඒ ලෝභයට අරමුණු වන්නා වූ අරමුණ ගරුකට අරමුණු කරමින්ම උපදිනවයි කියලා ඒ නියමයක් නැහැ. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ලෝභයේ තියෙනවා නානා කරාතර නේ? උපාසුළු ලෝභයන් තිබෙනවා. ඒ වගේ ලෝභ Tamanට ඇති වුණාද කියලා Tamanම දන්නේ නැහැ. ඉතින් ඒක එහෙම අවස්ථාවලදී Tamanට ඒ ඒ ලෝභනීය ආරම්මණය ගරුකට ආරම්භ වූවක් නෙවෙයි. ගරුකට ආරම්භ වූවක්. අන්න එහෙම ගරු ඒකයි කියන්නේ යම් කිසි ධර්මයක් ගරුකට ආරම්භු නොකරන අවස්ථාවෙහි වූද එනවාද? ඒ කියන්නේ අපි ගන්නු ලෝභ මූල සිත විතරක් නෙවෙයි. දැන් අර මහා කුසල් සිත් හතර ගැන කිව්වා. මහා කුසල් සිත් අට. ඒ කුසල් සිද්ද කෙනෙකුට ඇතැම් විටක ලැබෙන්නට පුළුවන් ඒ අරමුණ ගරුකොට නොගෙන. ඒ නිසා දැන් කුසලයක් කරන අවස්ථාවකදී කුසලයක් කුසල් සිත් උපදින. අපි කියනවා අපිට දන් දෙන අවස්ථාවක් කියලා. ඒ දන් දෙන අවස්ථාවෙහිම දානයට සම්බන්ධ වෙන ඒ සිල්වතුන්ට උපදනා වූ කුසල් සිත් එක කරණේම එක මට්ටමේම කුසල් සිත් වන්නේ නැහැ. එකිනෙකනාට ඒ කුසලයේයි තරාතිරම් පිළිගන්න. සමහරෙකුට එය අනිත් අවස්ථාවලදී උපදින්නාක් වගේම කුසලයක්. වෙන කෙනෙකුට එය තමන්ට වෙනත් අවස්ථාවලදී උපදින උපදින්නේ නැති තරමේ උසස් බලවත් කුසල. එහෙම වෙනවා. දැන් සමහරු කුසල් කරන අවස්ථාවලදී තමන්ට අර කුසල් කිරීම කියන ඒවට සම්බන්ධ වීමක්, පින් කරන ඒවට සම්බන්ධ වීමක් සිදෙන නිසා තමන්ගේ සිත පවතින්නේ ඒ කුසල කර්මයට පින්කමට සුදු සම්බන්ධ වීමක් වශයෙන් මිස ඒ පිළිබඳව ඉතාම සැලකිලිමත් සත්‍යයක් සිටේ ඇති කරගෙන නෙවේ. මේක පින්කම් කරන අවස්ථාවලදී ටිකක් සැලකිලිෙන් ඒ දෙස බලා සිටින කෙනෙකුට උවද පේන කාරණයක්. පේන කාරණා. හැම ඒ නිසායි ඒ යම් කිසි කිරක් කිරීම කරන කොටගෙන ඒ එකම පුණ්‍ය කර්මයට සහභාගී වන පින්වතුන්ට උපදින්නා වූ දිනේ තරම নানা ප්‍රකාර වන්න වෙනස් ගන්න මොකද එක තත්වයේම නෙවෙයි ඒ තත්වයේම පිටකින් නෙවෙයි ඒකින් එක්කෙනා ඒ කින කරන්නේ වෙනස් ගන්න අන්න එහෙම අවස්ථාවලදී කුසල් සිතද උපදිනවා ඒ කුසලයට අරමුණු වන ආරම්භණය ගරුකොට අරමුණු නොකරමින් උපදිනවා. ඒ නිසායි මෙතන කියන්නේ යම් කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන අවස්ථාවේ වූද එහෙම නැත්නම් කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරනා වූද කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරනා වූද ලෞකික සිත් එක්කසුවය දැන් ඒකට ගත්තා ලෞකික සිත් එක්කසුවය 81නේ දැන් ලෞකික සිත් 181 කියන විට අපි අර ගරුකොට අරමුණු කරන ඒ ආරමුණුගෙන ඇතිවන්නා වූ සිද්ධ ඊට ඇතුළත් නැහැ දැන් ගරුකොට යම් ධර්මයක් ගරුකට අරමුණු කරමින් උපදනා සිත් ගොඩට ඇතුළත් වුණා ලෝභ මූල සිත් 8ක් මහා කුසල් සිත් 8ක් මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් 4ක් ලෝකෝත්තර සිත් 8ක් එහෙම ඇතුළත් නේ ඒවයි ඇතුළත් දැන් ලෝකෝත්තර සිත් 8 අයින් කළාම ලෝභ මූල සිත්තට මහා කුසල් සිත්තට ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා සිත් හතර එතන 20ක් තියෙනවානේ නේ ලෝභ මූල 20ක් තියෙනවා ඒ 20 මේ ලෞකික සිත් 81යි කියන එකට ඇතුළත් නේ ලෞකික සිත් 81යි කියන එකට ඇතුළත් දැන් ඒ පිළිබඳව කියනවා යම් කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන්නා වූද නොකරන අවස්ථාවේ වූද කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන්නා වූද දැන් යම් කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන අවස්ථාවේ වූද දීවේ ගරු කොට අරමුණු කරන අවස්ථාවක් තිබෙනවා ගරු කොට අරමුණු නොකරන අවස්ථාවක් තිබෙනවා ඒ ගරුකට අරමුණු නොකරන අවස්ථාවෙහි උපදනා වූ සිත් 81ක් ලෞකික සිත් 81ක්ම ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ නැහැ. එමනේ ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ නැහැ. ඒ 81න්ම කොටසක් තමයි ඒ 81න්ම අපි කියවා 120ක්. 20ක් තමයි ඇතන් විටක දේවාලීන අරමුණු කරන ධර්ම ගරුකොට අරමුණු කරමින් උපදිනේ උපදන්නේ ඒ නිසායි කියන්නේ කිසි යම් කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන අවස්ථාවේදීද කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරනා වූද කිසි ධර්මයක් ගරුකොට අරමුණු කරන්නේ නැත්තා වූද ලෞකික සිත එක්කසුවේ චෛතසික දෙකරුත්ය මේ ලෞකික සිත 81 ලැබෙනවානේ චෛතසික 52ක් 256 ඒ සිත්වල සිත්වල එතකොට සිත්වලින් අයින් කළේ මොනවද ලෞකික සිත් 81ම ප්‍රත්‍යමීක ගොඩට දැම්මා ඒ ප්‍රත්‍යමීක ගොඩට දාන්නේ මේ නිකම්ම කාරණයක් නැතුව නෙමෙයි කාරණයක් දක්වනවා මොකක්ද කාරණය යම් කිසි අරමුණක් ගරුකොට අරමුණු නොකරන අවස්ථාවක කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරනවා අපි දන්නවා මේ සිත් 81න් 81න් ගරුකට යුතු අරමුණු ගැන ලැබෙන ප්‍රත්‍යෝත්පන්න ධර්ම වශයෙන් එන්නේ කීයද 20යි 8යි 8යි 16යි 4යි දැන් ඒ විස්ස විතරයි මෙතනට අමුතුවෙන් ආවේ ඒ විස්ස ඇතුළත් වෙලාන්නේ 81 ගත්තේ. එයින් අදහස් කරන්නේ මොකක්ද? ලෞකික සිත් 81 අසුරෙන් සිත් 20ක් පවණයි යම්කිසි ධර්මයක් ගරු කොට අරමුණු කරමින් උපදන අවස්ථාවක් ඇත්තේ. අන් සියල්ලම කිසි ධර්මයක් ගරු කොට අරමුණු කරන්නේ නැහැ. මෙතේ කිසි ධර්මයක් ගරුකතරණය කරන්නේ නැහැ. ඒකයි යම් කිසි ධර්මයක් ගරුකතරණය නොකරන අවස්ථාවේදීද කිසි ධර්මයක් ගරුකට අරමුණු නොකරනා වූද ලෞකික සිතක් එකයි චෛතසික 52යි කියන ඒ නාම ධර්ම. ඊළඟට රූප සියල්ලම මේ ප්‍රත්‍ය කතාවෙහිදී රූප බෙදලා කියනවා කොටස් හතකට. ඒක මේ මේ සත්‍යාන සත්‍යාන ග්‍රන්ථය ඉගෙන ගන්නා පින්වතුනි මතකයේ තබා ගත යුතු කාරණා රූප සියල්ලම කොටස් හතකට බෙදලා තියෙනවා එනම් කරනවා ඒ විදිහට මෙන්න මේවායි ඒ නම් මොනවද චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප බාහිර රූප මෙතනකින් ගන්න චිත්තජ රූප කියන්නේ සිත නිසා හටගන්නා රූප. ඉතින් ඒක ලැබෙන්නේ කාහටද? අපි සත්වයෝ කියලා කතා කරන එහෙම අය තුලයි ඒ චිත්තජ රූප ඇතිවන්නේ. ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප ලැබෙන්නේ රූප පවත්නා භවයක ප්‍රතිසන්දියක් ලබන විට ප්‍රතිසන්දි කර්මජ රූප. බාහිර රූප කියන්නේ අවට තිබෙන සියලුම රූප ඒ බාහිර. ඒ කර්මයෙන් හටගන්න ඒවා නෙවෙයි. ඒවා උතුජ රූප. ඒවට කියනවා බාහිර රූප. ඊළඟට ආහාරජ රූප. ආහාරජ රූප ලැබෙන්නේ ජීවත් වන තත්ත්වයකට. ඔය ගස්වලට වැල්වලට තිබෙන මේ ඕජාව අරගෙන නැත්නම් පෘථිවි රසය අරගෙන උපදන යම් රූප තිබේ නම් ඒවාට කියන්නේ නෑ ආහාරජ රූප කියලා. ආහාරජ රූප ලැබෙන්නේ කර්ණජ ඕජාව ඇති సంతානවල ලැබෙන ආහාරය උදා ලැබෙන රූපේ ආහාරජ රූප ආහාරයෙන් හටගන්නා රූප කියන තේරුම. ආහාරද රූප ෘතුජ රූප ෘතුයෙන් හටගන්නා රූප ෘතුයෙන් හටගන්නා රූප සියල්ලම දෙන්නට ඇති පඨවි ආපෝ තේජෝ වායෝ ගන්න ගන්ධ රස පූජා ශබ්ද ශබ්දය ශබ්දය ওই ලහිතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒවා එහෙම ඉක්යෙන් හත ගන්නවා කියනවා. අනේ එහෙම ඒ ඉක්යෙන් හත ගන්නා උතුජ රූප අපේ ශරීරයේ තිබෙන උතුජ රූප. අපේ ශරීරය මේ විශාල දෙයක් හැටියට තිබෙන්නේ කර්මජ රූප නිසා නෙවෙයි. ආහාරජ රූප නිසා නෙවෙයි. උතුජ රූප. මේ මේ මේ මුකුවට තියෙන ශරීරය උතුජ කලෙදරේ ඉතිසෙන. ඒ නිසා දැන් යමෙක් මරුණාම මරුණාම ඒ මృత ශරීරයේහි කර්මජ රූප නැහැ. ඒ මృత ශරීරෙහි චිත්තජ රූප නැහැ. ඒ මృత ශරීරෙහි ආහාරජ රූපත් නැහැ. ටික වේලාවක් නැරි ටික වේලාවක් යනතුරු තිබෙනවා. නමුත් ටික පස්සේ නැහැ. එතකොට ඉතිරි වෙලා තිබෙන රූප මොනවාද? උතුජ රූප. ඒ උතුජ කලවරේ තමයි අපි අරගෙන යහට යහට යන්නේ. යම් දීලා එක්ක වලනවා නැත්නම් උනිස්සා බබනවා. ඒ උතුජ රූප සමූහය. අන්න එහෙම ඒ උතුජ රූප ඊළඟට අසන්නපත්ත කර්මජ රූප මා කිව්වා මේ රූප කොටස් හතකට බෙදා දක්වනවා කියලා අසන්නපත්ත කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප කියන මේවා හතක් නේ තියෙන්නේ ඈ හත නේද ප්‍රතිසංධික චිත්තජ රූප ප්‍රතිසංධි කර්මජ රූප බාහිර රූප ආහාරජ රූප දුක්ඛජ රූප අසඤ්ඤ සත්ව කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප. යා ජන මොහු ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යනීකයෝය. ප්‍රත්‍යනීකය කියන්නේ ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ නැහැ. ඒකට රූප කිසිවක් ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ නැහැ. ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ සිත් අතුරෙනු කීපයක් පමණයි. මොනවද ඒ සිත් අතුරෙන් කීපයක් තියෙන්නේ? ලෝභ මූල සිත්කට, මහා කුසල් සිත්කට, මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් අතර ලෝකෝත්තර සිත්ක්. මෙතන ඒ වායින් කියන চৈতසික. තේරෙනවද? ඒ අර අනිත් සියලුම ධර්ම සත්‍යනික දෙලට වැටේ. පවත්වන එක කියන්නේ ඒ ප්‍රශ්නයක් පන්නවන්නේ නැහැ. දැන් මේකේ විස්තර විභාග කියන්නට අපිට වෙන දවසක් ඕන කරනවා. ඊළඟට තියෙන සහජාතාදි ප්‍රතිප්‍රත්‍යය කියනවා. සහජාතාදිපති සහජාතාදිපති කියන එක මා පසුගිය දිනේ කීවා සහජාත කියන්නේ එකවර උපදින කියන සහජාත සහජාත ප්‍රත්‍ය තියෙනවා සහජාත ප්‍රත්‍ය කියලා ඒක පසුව කියන්නේ. මෙතන මේ කියන්නේ අධිපති ප්‍රත්‍ය. ඒ අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදා දක්වනවා. එකක් ආරම්භනාධිපති අනෙක සහජාතාධිපති. ඒ සහජාතාධිපති කියන්නේ නාම ධර්මමයි නැත්නම් අධිපති නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාारण ලද ධර්ම සතරක් ධර්ම කොටස් හතරක් මොනවාද ඒකේ ඡන්දය විරිය චිත්ත විමංශ කියන හතර. ඡන්ද චිත්ත විරිය විමංශ කියලා අධිපති නාමයෙන් හතරක් වදාරලා තියෙනවා. ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමංශාධිපති. ඒවාට අධිපති කියන්නේ ඒවායේ තිබෙන අධිපතිත්වය නිසා ඒවා හැම විටම අධිකතිව උපදින්නේ නැහැ. යම් සිතක යම් විතක අධිපති භාවයෙන් යම් ධර්මයක් උපදිනවා නම් ඒ අධිපති ධර්මයට අනුකූල වූ පැවැත්ම පැවැත්මක් තමයි අන්‍ය ධර්මයන්ගේ ඇතිවන්නේ. තවත් විදිහකින් කියනවා නම් තමන් සමග උපදනා වූ ධර්මයන් සවතෙහි පැවැත්විය හැකි ශක්තියක් බලයක් ඇති ධර්මවලටයි අධිපති ධර්මයේ කියලා කියනවා. එහෙම ධර්ම තමයි සතරක් හැටියට වදාරා තිබෙන්නේ. ඒ ධර්ම සතරක් කියලා හරියට 1 2 3 4යිම කියලා නෙවෙයි. ඒකට ඇතුළත් වෙන ධර්ම මොනවද කියලා අපි බලන්න. එකක් තමයි ඡන්දය. ඡන්ද කියන්නේ මේ කෙනෙකුන් ගන්නවා කක්තු කම්මතා ඡන්ද කියන එක. ඒක චෛතසිකයක්. අපේ ඉගෙන ගන්න ප්‍රතිර්ණක චෛතසික දුබේ. විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරියතිති ඡන්ද කියන තන ඡන්දේ කියන්නේ ඊට. ඒ ඡන්දය කුසල් සිත්වලක් යෙදෙනවා. ඇතැම් අකුසල් සිත්වලක් යෙදෙනවා. ඒ වගේම විපාක සිත් 12ක් කියදෙනවා ක්‍රියා සිත් 12ක් කියදෙනවා ඒ නිසා ඒ ඡන්දය ඒකාන්ත කුසලයකුත් නෙවෙයි ඒකාන්ත අකුසලයකුත් නෙවෙයි එහෙමනම් ඒ ඡන්දය ප්‍රතිර්ණක চৈতසිකයක් ඒ වගේම අන්‍ය සමාන চৈতසිකයක් ඒ අන්‍ය සමාන চৈতසිකයක් බැරි ඒ ඡන්දයේ යෙදෙන්නේ කුසල සිතක නම් එවිට ඡන්දයක් කුසලයක්. ඡන්දයේ යෙදෙන්නේ අකුසල් සිතක නම් එවිට ඒ ඡන්දයක් අකුසලයක්. ඡන්දයේ යෙදෙන්නේ විපාක සිතක නම් එවිට ඒ ඡන්දයේ ස්වභාවය විපාක ස්වභාවය. ඒ වගේම ඡන්දයේ යෙදෙන්නේ ක්‍රියාසිතක නම් ඒ ක්‍රියාසිතක යෙදෙන ඡන්දය කුසල කුසල කර්මයක් ඇති කරන්නේ නැති ක්‍රියාභාවයක්ම ඇති ධර්මයක් පමණයි. අන්න ඒ විදිහට ඡන්දය තේරුම් ගන්නට ඕන. ඊළඟට ඡන්දයේ යෙදෙන සිත් ගණන අප ඉගෙනගෙන තිබෙනවා අභිධර්මාර්ථ සංග්‍රහයෙන් දක්වනවා ඡන්දෝ අහේතුක මෝමෝහ වජ්ජිත චිත්තේසු කියලා. ඡන්දය අහේතුක සිද්ධාතක් මෝහ මූල සිත් දෙකක් කියන ඒ විස්සෙහි යෙදෙන්නේ නැහැ. ඉතිරි සිත් 69 යෙදෙනවා. ඒ ඉතිරි සිත් 69ෙහි යෙදෙන ඡන්දය ඒ සිත් 69ෙහි දීගන් ඒ ඒ අවස්ථාවවලදී අධිපති වනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. එමත් නිසාද අධිපති ප්‍රත්‍ය නැත්නම් අධිපති වෙන සිත්වල අධිපති වශයෙන් ලැබෙන සිත්වල උපදන ඡන්දාභිය තමයි අධිපති කෘත්‍යයෙන් ලැබෙන්නේ. ඒ අධිපති කෘත්‍යයේ සිදු කරන සිත් වශයෙන් දක්වන්නේ සිත් 52ක්. සිත් 52ක් තිබෙනවා. මොනවද ඒ සිත් 52? මෝහ මූල සිත් දෙකේ මූල මූල සිද්දක ගන්නවනේ අහේතුක ජවනය කියන මේ සිත් තුන හැර මෝහ මූල සිද්දක අකුසල් සිත් 12න් අන්තිමටම කියවෙන සිත් දෙක සෝමනස්ස සහගත හසිතුප්පාද සිතේ කියන්නේ අහේතුක සිද්ධාතෙහි අන්තිමටම කියවෙන සිත. ඒකවල අකුසල් සිත් වල අන්තිම දෙකක් අහේතුක සිත්වල අන්තිම සිතක් කියන ඒ සිත් තුන එයින් අර මෝහ මූල සිත් දෙක ඒක හේතුක සිත් දෙකක් ඒ යෙදෙන්නේ මෝහය නැමැති හේතුව හේතුන් අතුරේ අනිත් চৈতසික හේදනවා සමහර চৈতසික හේදනවා හේතුන් අතුරෙන් යෙදෙන්නේ මෝහ නැමැති හේතුව ඒ නිසා ඒ සිත් දෙකට කියනවා ඒක හේතුක සිත් දෙකේද. හසුතුප්පාද සිත අනිත් අර අහේතුක සිත් මෙන්ම කිසිදු හේතු නාමයෙන් වඩාලා ධර්මයක් සමග යෙදෙන සිත්ක් නෙවේ. ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන හේතුන් සමග නොයෙදෙන සිත් බැවින් ඒවාට අහේතුක සිත් කීවේ. ඒ අහේතුක සිත් වලින් ජවන කෘත්‍යය සිදු කරන එකම සිත වන්නේ මේ සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. පිරිමින් දන්නවනේ ජවන කෘත්‍යය කියන එක දැනගෙන තියෙන්න ඕන. සිත්වල පිළිනවා කෘත්‍ය 14ක්. ප්‍රතිසන්දි භවංග ආවජ්ජන දස්සන තවන ධායන කායන කුසන සම්පටිච්ඡන සම්පීරණ, ගොත්තපන, ජවන, කදාරම්මන, චුති කියලා කෘත්‍ය 14ක් තිබෙනවා. ඒ කෘත්‍ය 14න් එක කෘත්‍යයක් තමයි ජවන කෘත්‍යය කියන්නේ. ඒ ජවන කෘත්‍යයෙන් තමයි මේ ක්‍රියා සිදු කරන්නේ. දැන් ජවන කෘත්‍යයෙන් ඇති සිත් උපදින්නේ නැත්නම් මා කතා කරන්නේ නැහැ. මේ කතා කිරීම කළ හැකි වන්නේ ජවන් සිත් උපදින නිසා මා කියන දේ අසාගෙන තේරුම් ගනිමින් එය වටහා ගනිමින් මේ පින්වතුන් මෙය අසාගෙන සිටින්නේ මේ පින්වතුන්ටත් ජවන් සිත් උපදිනා උපදනා නිසා දැන් මේ අවස්ථාවේදී අපට ඒ ජවන කෘත්‍යයෙන් උපදනා සිත් වශයෙන් ලැබෙන්නේ මොනවද? මහා කුසල් සිත් 8 මහා කුසල් සිත් අට අතුරෙන් යම් යම් සිතක් තමා අපට මේ අවස්ථාවේදී ජවන කෘත්‍යයෙන් උපදින්නේ. ඒ සිතින් තමා ඒ සිත් වලින් තමයි අපි මේ ධන කියන පින ධන අහන පින කියන මේ පින් දෙක කරන්නේ. ඒ ජවන් සිත් වලින්. ඒ ජවන් සිත් නූපදින්නට මේ ක්‍රියා කිරීමේ බවක් අපට ඇතිවන්නේ නැහැ. මේ ක්‍රියා දෙක සිදු කරන්නට බෑ. ඒ ජවන් සිත් උපදින්නේ නැත්නම් අන්න එහෙම ජවන කෘත්‍යය නාමයෙන් දැක්කේ